ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ 22 වන සතිය මෙලෙසින් ක්‍රියාත්මක වන්නේ. සදහතුනි 22 වන සතියේ තුන්වන දවස අද බදාදා දවස ඔබ වෙනුවෙන් ඉතාමත් හරවත් වටිනා දහම් ගැටලු සාකච්ඡාවක් ඔබ වෙනුවෙන් ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනෙන් අපි අද ගෙනෙන්නේ. අද දවසේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ 22 වන සතියේ මාතෘකාව වී තිබෙන්නේ ප්‍රහාණ සංඥාව ඇසුරෙන් තමයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය දින දෙක පුරාවටම දේශනාවන් පැවැත්වුවේ. අද දවසේ ප්‍රහාණ සංඥාව ඇසුරෙන් ඊ타මත්ම හරවත් කතිකාවතක් මෙලෙසින් ගොඩනගන්නට සිදු කළ ආරාධනය සුපුරුදු පරිද්දෙන් පිළිගෙන වැඩම කරන්නට යෙදුනා ප්‍රතිවේක්ෂා වැඩසටහනේ නිර්මාතෘවර කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැයවුඩ දොඩම්තලාව ධර්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදුනාත නංවා নমස්කාර පූර්වකව පිළිගනිමු සාතු සාතු සාතු ඒ වගේමයි අද දවසේ සිදු කළ ආරාධනෙන් වැඩම කළා වැවුඩ දොඩම් කලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජනීය ඉහළගම අමිත ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේවත් අපි සාදු නාදනම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ කටයුතු සිද්ධ කරගන්න අපි සකස් කරපු ප්‍රත්‍යක්ෂා වැඩසටහන සඳහා අද දවසේ අපිත් එක්ක සහසම්බන්ධ වෙලා මේ ධර්ම සාකච්ඡාව සඳහා කටයුතු කරන්නේ ඉහළගම අමිත ස්වාමීන් වහන්සේ. තුන් වහන්සේව අපි තාම ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් යුක්තව මේ වැඩසටහනට පිළිගන්නවා කියලා හැමදෙනාම සාදුකාරයක් පවත්වලා හොඳයි මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ ප්‍රහාණ සංඥාව පිළිබඳවයි. මේ ප්‍රහාණ සංඥාව ප්‍රායෝගිකව යොදන කරුණු කීපයක් ගැන සාකච්ඡා කරා. පොලිසාන්නාංශික දැන ගැනීම පිණිසත් අපි ඒ පිළිබඳ නැවත මතක් කිරීමක් කරනවා. පෙරේද දවසේ අපි ඒ විශේෂයෙන්ම පළවෙනි සංඥාව ඇති කරගැනීම පිළිබඳව කතා කරා. අපිට මේ ලෝකයේ තියෙන දේවල් නැවත නැවත දැක ගැනීමේ නැවත නැවත අසා ගැනීමේ නැවත නැවත විඳ ගැනීමේ ආසාවකින් අපි ඉන්නවා සාමාන්‍ය පුද්ගලයෝ. එතකොට ඒ ඉන්න කෙනාට දැන් අපි දන්නවා රූපයක් දැක්කහම රූපයක් දකින්න ඕනේ කියලා හිතෙනකොට නැත්නම් රූප දැකලා අපි කැමති රූප දැකලා සැප විඳිනවා. කැමති ශබ්ද අහලා සැප විඳිනවා. කැමති ගන්ධ සැප විඳිනවා. ඉතින් ඒක කමක් නෑ කියමු අපි ඒකට. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. මේවා නොවිඳ ඉන්න වුණොත් දුක් ඇති වෙනවා. ඒකින්ද මේ ලෝකේ අපිට නිදහසක් නැහැ. මේ ලෝකේ ජීවත් වෙන අපිට නිදහසක් නැහැ. නිදහසක් නැත්නම් අනිවාර්යයෙන්ම රූප දකින්න සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ කැමති රූප දකින්නම සිද්ධ වෙනවා. කැමති ශබ්ද, කැමති ගන්ධ, කැමති රස ඒවා අනිවාර්යයෙන්ම හොයාගන්න සිද්ධ වෙනවා. රස හොයාගන්නේ කැම හොයනවා කියන එක නෙමෙයි මම කියන්නේ කැමති රස හොයනවා. ඒවා හොයාගන්න සිද්ධ වෙන්නේ ඒවා නැතුව ඉන්න බැරි බඩගින්න කියන ගින්න නෙමෙයි මං කියන්නේ හිතේ ගින්න කියන එක නේද දැන් අපි කැමති කෙනෙක්ව දකින්න ඕනේ කියලා අදහසක් තියෙනවා නම් එයා දැකීමෙන් මම ගොඩක් කැමති කෙනා මට ලොකු සැපයක් උපදිනවා ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි එයා නොදැක්කොත් දුක් උපදින එකයි. එයා නොදැක්කොත් දුක් උපදින්නේ නැත්තම් මට ප්‍රශ්නයක් නැහැ. සැප ඕන වෙලාවට ලබාගෙන ඉන්න පුළුවන්. එහෙනම් මම කැමති වෙලාවට සැප අරගෙන ඉන්නවා. මේ සැප ලබා ගන්නවා කැමති දේවල් බලලා. නේද? ඉතින් ඒකෙන්ද අපි හරියට නිකන් සැඩ පහරකට අහු වෙලා වගේ ගහගෙන යන ගණයක්යක් තියෙනවා. පාලනය කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. අතුලාන්තයෙන් එන මහා දුක් ගොඩක් තියෙනවා. ඉතින් ඒව නැති කරගන්න අපි හැම වෙලෙම බලන්නේ අපි කැමති දේවල් වටේ පිට එකතු කරගන්න. ඒක කවදාකවත් කරලා ඉවර කරගන්න බෑ. එකතු කරගත්තත් අපි කැමති අය අපි ළඟට ගත්තත් හැමදාම තියාගන්නත් බෑ. ඒක ලෝක ධර්මතාවය. ඒ ලෝක ධර්මතාවය ඒ ඇත්තට පිටුපාලා කාටවත් යන්න පුළුවන් කමක් නැහැ. මොකද අනිත්‍ය ස්වභාවය කියලා කියන්නේ වෙනස් වෙනවා කියන එකයි. අපි මොන හරි වස්තුවක් ඇද බැඳ තබාගෙන තියාගන්න හැදුවොත් ඒක වෙනස් වෙනකොට අනිවාර්යෙන් දුකටපත් වෙනවා. වෙනස් වෙනවා කියන එක නවත්තන්න ඒ වස්තුවටවත් බෑ. හරි? කෙනෙක්ගේ හිතක් වෙනස් වෙන එක නවත්තන්න ඒ හිත තියෙන කෙනාටවත් බෑ. මොකද තමන්ගේ හිත නවත්ත ගන්න තමන්ටවත් බැරි නිසා වෙන්නේ. ඉතින් ඒකින්ද ඒ වගේ தත්ත්වයක් තියෙන මේ ලෝකයේ කල යුතුව තියෙන එකම දේ තමයි අන්න අර වස්තුවක් නොදැක්කහම ඇති වෙන දුකක් තියෙනවා නම් අන්න ඒ දුක නැති කරොත් ඒක නැති කරන්න හදන්නේ අපි වස්තු හොයාගෙනනේ. එහෙම නෙවෙයි. වෙනත් ක්‍රමයකින් මට මේ වස්තු නොදැක ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියන තැනට. නේද? අපේ හිත සකස් කරොත් ඉතින් එහෙට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම සකස් නොකරුවොත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද ඒ දුක් වැඩි වෙලා වැඩි වෙලා සමහරලාට මොකද වෙන්නේ? සමහර අය ජීවිතේ පවා නැති කරගන්න තැනට යනවා. මොකද මේ ඇතුලෙන් එන දුක නවත්ත ගන්න ක්‍රමවේදයක් දන්නේ නැති හින්දා. ඉතින් මේ වගේ මහා සංකීර්ණ තත්ත්වයක් අපේ මනස තුළ තියෙනවා. ඒක දැනගෙන අපි මේ මනසේ තියෙන සංකීර්ණ තත්ත්වය දැනගෙන කටයුතු කරේ නැත්නම් ලොකු ගැටලුකාරී තත්යකට අපේ ජීවිතය අපි පත් කරගන්නවා. ව්‍යසනකාරී තත්ත්වයන් වලට පත් කරගන්න වෙනවා. හොඳයි. ওই ටික කතා කරා දෙවෙනි දවසේ වෙනකොට අපි ඉතිරි කාරණා හතරම ගැන කෙටියෙන් සාකච්ඡා කරා. පළවෙනි එක පළවෙනි දවසේ කතා කරලා දැන් එහෙමනම් අද අපි මේ වෙනකොට පංච කාරණා පහක් විදිහට තියෙන මේ ප්‍රහාණ සංඥාව පිළිබඳව බොහෝ දේවල් දන්නවා ඒක ප්‍රායෝගිකව යෙදෙන්න කියලාත් මම මතක් කරලා තිබ්බා. හොඳයි දැන් මේවා කතා කරලා මේවා කොහෙන් ආවද කොහෙ තියෙනවද ඔය මොකක්වත් පිළිබඳව අපි සාකච්ඡා කරේ නැහැ. මෙයාලා දන්න හින්දා සහ අපි ඒක දැනුවත් විය යුතුයි. එතකොටයි අපිට විශ්වාසය ඇති වෙන්නේ. ඒකින්දා වැඩම අවදාළ ගෞරවනීය පොඩි ස්වාමීන් වහන්සේගෙන් අපි ඉස්සෙල්ලා මහල් බලමු මේ පිළිබඳ මූලාශ්‍ර මොනවද කොහෙද මේ කාරණා සඳහන් වෙන්නේ ත්‍රිපිටකයේ කොතනද මේවා තියෙන්නේ කියලා ඒ පිළිබඳ විස්තර විමසා බලමු. ලොකු සාන්නාංශ ගෞරවනීය ගුරුතේ උත්තම ලොකු සාන්නාංශයන් අවසරයි සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි වටිනා කියන සූත්‍ර දේශනාවක් ගිරිමානන්ද කියන සූත දේශනාව තුළයි මේ ප්‍රහාණ සංඥාව කියන කාරණය මේ කමඨහන සඳහන් වෙලා තියෙන්නේ මේ ගිරිමානන්ද කියන සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ දසක නිපාතේ සතිත්තක වග්ගයේ දසවෙනි සූත්‍රය තමයි ගිරිමානන්ද කියන සූත්‍ර දේශනාව. ඉතින් මේ දේශනාව තුළ සඳහන් වෙන වටිනා කියන කමඨහනක් තමයි මේ ප්‍රහාණ සංඥාව කියලා හැටියට සඳහන් වෙන සංඥාව බොහෝම වටිනවා. අපේ ජීවිතයට අවශ්‍ය කරනම කමඨහනක්. මේ කමඨහන නැත්තම් ආචාර්යවරු සඳහන් කරන්නේ නිර්වාණය කියන ඒ ඒකට යන්නට පුළුවන්කමක් නැtei කියලා. ඒ කියන්නේ නිර්වාණය කියන අකුසල ධර්මය නැති කරගන්නට බැරි කියලායි ඒ උතුම් වූ සැනසීමට නිර්වාණය කියන සැනසීමට මේ කමඨහන නැත්තම් ඒ උතුම් වූ අරමුණ කරා යන්නට බැරි බවයි සඳහන් කරලා තියෙනවා. ඒතර වටින කමඨහනක් සංසාර ජීවිතේ අපි බොහොම අඩුවෙන් පුරුදු කරගත්තු කමඨහනක්. ඉතින් මේ මේ ගැන තව සූත්‍ර දේශනාව තුළ තථාගතයන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සෑම තැන බොහෝ සූත්‍ර දේශනාවන් වල දීඝනිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ සංගීත කියන සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙනවා මේ ප්‍රහාණය පිළිබඳව ප්‍රහාණ සංවර ප්‍රදාන හතරක් ගැන සඳහන් වෙනවා මේ සූත්‍ර දේශනාව තුළ. ඒ කියන්නේ වීරය උතුම් වූ වීරයෝ හතරක්. සංවර ප්‍රදාන, භාවන ප්‍රදාන, ප්‍රහාණ ප්‍රදාන, අනුරක්කන ප්‍රදාන කියලා කාරණා හතරක්. ඒකේ ප්‍රහාණ ප්‍රදාන යටතට තමයි මේ මේ ප්‍රහාණ සංඥාව ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙලා තියෙන ආකාරයටම සඳහන් වෙලා තියෙන්නේ uppannam kama vitakkam uppannam vyapada vitakkam uppannam hihinsa vitakkam ආදි වශයෙන් නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති කියන ආකාරයට මේ පස් ආකාරයකට දුර්වල යුතු බව ඒ ඒ දීඝනිකායේ සංගීත කියන සූත්‍ර දේශනාව තුලත් සඳහන් වෙලා තියෙනවා. හොඳයි. දැන් එහෙමනම් අපි බලන්න ඕනේ ඇයි මේ ඇයි මේ ආචාර්යවරු පවසන්නේ මේ සංඥාව නැත්තම් නිවන් දකින්න බෑ කියලා. ඒකේ තියෙන වටිනාකම තේරුම් ගන්න ඕනේ. ඒත් එක්කම තමයි අපි ඔය නාදිවාසේති පජහති විනෝදේති බ්‍යහන්ති කරෝති අනභවංගමේති කියන මේ ලස්සන වචන ඇහිලා නැද්ද පිරිත් ධර්මයේ දේශනා කරද්දී? ඒ දේශනා කරනකොට ඇහෙනකොට වෙනත් මේ මේවා ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙච්ච කාලෙක ශ්‍රවණය වෙන වචන. මේ වචන වලත් එක්ක තියෙන ක්‍රියාකාරීත්වය අපේ තුල ඇති කරගත යුතු අතුලාන්තයේ ඇති කරගත යුතු වැඩපිළිවෙලක් තියෙනවා මේ වචනත් එක්ක. ඉතින් ඒ වැඩපිළිවෙල ගවේෂණය කරන්නේ නැතුව බුද්ධෝත්පාද කාලවලදී මේ වචන විතරක් ශ්‍රවණය වෙලා මැරිලා යන කට්ටිය උඩ ඉන්නවා. ඒ හරියට නිකන් අන්ධයින්ට මණික් පෑගුණා වගේ. තැහැගිලා තියෙන්නේ මැනික. හැබැයි ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් අරගන්නේ නැහැ. අනිත් වචන වගේම ඒ වචනත් ඔහේ ගියා. තවත් අපිට බොහෝ වචන ඇහෙනවා. නේද? සින්දු වල වචන ඇහෙනවා, පිරිත් වල වචන ඇහෙනවා. ඒක දෙක වෙනසක් නැහැ කට්ටියට. <laughs> තව සින්දු වල වචන වල තියෙන ඉඩ කඩ දෙන ඉඩ කඩ ටික වැඩිද මන්ද කියලා හිතන වෙලාව. ඉතින් එකක් ඒක. ඉතින් ඒකින්ද ඒක ඒ ඒ මහා වටිනාකමක් තියෙනවා. දැන් සසර දුක් කියලා කියනවා දැන් අපිට මොන හරි තෑග්ගක් හම්බුනහම අපේ හිතේ තියෙන යම් දුකක් නිවෙනවා. කැම්පි ගානක් හම්බුනහම කෙටි කාලීන බඩගින්නක් නැති වෙනවා. ඒක වටිනාකමක් තියෙනවා. ගෙයක් හදලා දුන්නොත් දීර්ඝ කාලීනව ගෙයක් නැති හින්දා ඇති වෙන සීතුස්යෙන් ඇති වෙන ගිනි නිවෙනවා. ඒ දීර්ඝ කාලීනව. ඒකෙන්ද ගේ වටිනාකම ගොඩක් වැඩි. කවුරු හරි අපිට ගෙයක් දුන්නා. ඒ කියන්නේ අපිට එන්න තියෙන ගිනි නිවෙන ප්‍රමාණය වැඩි නම් ඒ තෑග්ගේ වටිනාකම වැඩි. මේ ලැබිලා තියෙන තෑග්ගා සසර එන්න දින මහා දුක්ගිනි ගොඩක් නිවන දාන තැග්ගක් මේ. ආදිවාසීති පජහති විනෝදේති භ්‍යන්ති කරෝත් යන භාවංගමේති කියලා කියන්නේ. ඉතින් නමුත් ඒකෙන් ප්‍රයෝජන ගත්තේ නැත්නම් නේද අපිට ඒ අවස්ථාව පිළිහෙනවා. ඇයි කියන්නේ මේක පොඩිසානන් සඳහන් කරා වගේ ඇයි කියන්නේ මේක මේ නැත්තම් නිවන් දකින්නේ නැහැ කියලා. මේ තමයි නිවනට තල්ලු කරන මගේ හිත නිවනට තල්ලු කරන ඒ කෙලෙස් ධර්ම තුල තියෙන දැන් දැන් දැන් මෙහෙම කියන්නේ දොස්තර මහත්තයෙකුට ලෙඩෙක් ගැන අදහසක් ඇති වෙනවා මේ ලෙඩේ හොඳ කරන්න පුළුවන් කියලා. ලෙඩ මේ ලෙඩේ හොඳ කරන්න ඕන කියලා අදහසක් ඇති වෙනවා ලෙඩේ ගැන හන්දි. එහෙම ඕන කියලා මේ ලෙඩේ හොඳ කළ හැකි මේ ලෙඩේ හොඳ කරන්න ඕනේ කියලා සංඥාවක් දොස්තර මහත්තයට ආවේ නැත්නම් එයා බෙහෙත් ආයිද බෙහෙත් දෙයිද නේද? එහෙනම් බෙහෙත් කියන්නේ වෙනම જાතියක් බෙහෙත් කරන්න ඕනේ කියන සංඥාව වෙනම එකක්. කොච්චර බෙහෙත් තිබ්බත් වැඩක් නැහැ. ඒක අදාළ තැනට යොදන්න ඕනේ කියන අදහස ආවේ නැත්තම් එහෙනම් කොච්චර අපි මොනවා කරත් වැඩක් නැහැ. අපිට මේ අකුසලයට මේ කුසලයේ යොදන්න ඕනේ. මෙතෙන්ට මේක යොදන්න ඕනේ. මේක මේක යට කරන්න ඕනේ කියලා එන සංඥාව ආවේ නැත්තම්. නේද? එහෙනම් ඒක නැත්තම් ඒක වෙන්නෙම නැහැ. අන්නේ දොස්තර මහත්තයාට ලෙඩේ හොඳ කරන්න ඕනේ කියලා ඇති වෙන අදහස සංඥාව වගේ එකක් තමයි සිතේ තියෙන සියලු ලෙඩ හොඳ කරගන්න ඕනෑ කියන නැත්නම් කෙලෙස් දුරු කරන්න ඕනෑ කියන නාදිවාසීති පජහති ආදි වශයෙන් ඒ ක්‍රමවේද සහිතව අපිට සංඥාව එන විදිහට අපේ මනස සකස් කරගන්න ඕනේ. ඒකේ වටිනාකම ගැන අපි මේ දවස් ටිකේ බොහෝ වශයෙන් සාකච්ඡා කරා. තමන්ගේ ජීවිතේට මේක ඇතුළත් වෙලාද කියලා බලන්න ඕනේ. හොඳයි. එහෙනම් මේවා මේ ත්‍රිපිටකයේ තියෙන ඒ කියන්නේ මූලාශ්‍ර මොනවද කියලාත් අපි දැන් සාකච්ඡා කරා. එහෙනම් අපි පළවෙනි සංඥා පිළිබඳ දැනට අපි සාකච්ඡා කරලා තියෙනවා. නමුත් පොලිසායන වහන්සේගෙන් එහි තේරුම සහ එහි වැඩ පිළිවෙල ගැන අපි විමසලා බලමු. තවත් අපේ අවබෝධය ඇති කර ගැනීම සඳහා. ලොකු සාන්නාස පින්වත්නි සඳහන් වෙලා තියෙන මේ උතුම් සූත්‍ර දේශනාව තුළ ඒ අකුසලය නැති කර ගැනීම පිළිබඳ ප්‍රහාණය කළ දැමීම පිළිබඳව සඳහන් වෙන පළවෙනි කාරණේ හැටියට තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනය හැටියට සඳහන් වෙන්නේ නාදි වාසීති නොයවසන්ද ඉවසන් දෙපයි කියලා. අපි සංසාර ජීවිතයක්ම කරේ බොහෝ කොට කරේ ඉවසුපයක. ඇස කන නාසය දිව ශරීරය මනස ආදී ඉන්ද්‍රියන් තුලින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දේවල් ඉවසුවා. ඇත්ත වශයෙන්ම ලොකු සාන්නාසේ දේශනාවලින් සඳහන් කරන විදිහටම ඉවසුවා නෙවෙයි ඉව ඉවසුණා. ඉවසන ස්වභාවයක් තියෙනවා. ඒ වෙන්නේ අපේ හිත තුල ඒ ඒ දේවල් වලට කැමැත්ත ආසාව වැඩි. අපේ වැඩිපුර මේ මනුස්ස හිතවලට අපි වැඩිපුර පුරුදු කරලා තියෙන්නේ මොන කාමච්ඡන්දය කියන දේවල්. කාමච්ඡන්දය කියන අකුසලය පුරුදු කරලා හරීම ලේසි මේ දේවල් අපිට. નિરાයාසයෙන් හිත තුළ මෙනෙහන ස්වභාවයක් තියෙනවා. එහෙනම් මේ ඇයි මේ දේවල් වලට කැමැත්ත ඇති වෙන්නේ නිකන් නෙවෙයි. ඒවට තියෙන කැමැත්ත නිසා. ඒකට කියනවා කාමච්ඡන්දය කියලා. ඒතර ඡන්දය ඇති වෙලා තියෙන අපිට කැමැත්ත ඇති වෙලා තියෙන්නේ වැඩිපුර කාමයන් කෙරෙහි. ඒ කාමයන් කෙරෙහි කැමැත්ත වැඩිපුර ඇති වෙලා තියෙන්නේ ඒ වගේම ලැබෙනා වූ සැනසීම පිළිබඳව වැරදි සහගතව අදහසක් ඒ පිළිබඳව දැනිලා. ඒ වැරදි සහගතව දැනෙන ඒ අදහස නිසා ඒ අවිද්‍යාසහගත අදහස නිසා මහත් වූ සැනසීමක් කියලා සංසාර ජීවිතයේ ඒ පස්සේම බොහෝ කොට ගිහිලා අනන්ත දුක් විඳින්න සිද්ධ වුණා. අතීතයේ සංසාරයේ ජීවිතේ විඳාව දුක දේශනාව තුළ පින්නාදී බොහෝම හොඳට තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. අනාතග්ග සංයුත්තාදී දේශනාවන් වලින් හොඳට මේ දේවල් පින්නාදී ප්‍රකට කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් පින්නත් අපි කල්පනා කරන්න ඕනේ ඒ දේවල් අපි කැමැත්ත ඇතුලේ නිකන් නෙවෙයි ඒ පිළිබඳව වටිනාකමක් දැනුණා. එහෙනම් මේ කමඨහන මේ පළවෙනි කාරණය තුළ නාදි වාසේතිය කියන මට්ටමින් නොයසෙන මට්ටමට හිත හදාගන්න නම් ඒ දේවල් වල තියෙන ආදීන ස්වභාවය අපිට දැනෙන්න ඕනි. මොනාගේද? කාමයේ තුල, ව්‍යාපාදයේ තුල, හිංසාදී විතර්ක තුල ඇතිවෙන ආදීනව අපේ හිත තුළට දැනෙන්න ඕනි. ඒ වගේම ආනිසංශය දැනෙන්න ඕනි. ආනිසංශය සහ ආදීනව දැනුනේ නැත්නම් ඒකට හිත යෙදෙන්නේ නැහැ. දැන් මේ පින්නත් අයට මතක ඇති කුඩා කාලේ වුණත් අපේ අපිට මොකක් හරි ආසාවක් ඇති වුණත් වස්තුවකට සෙල්ලම් බඩුවකට හෝ ඒක ගන්නකම්ම අඬලා බිම පෙරලිලා හරි අම්මත් එක්ක රණ්ඩු වෙලා ඒක ගන්නකම්ම පුදුමාකාර නොවිසිල්ලක් තිබුණා අපේ හිත තුළ. ඇයි ඒකට කැමැත්ත ඇති වුණාම ඒක මොෝනේ. ඒ වගේ මේ දක්වාම යම්සි වස්තුවකට මේ ජීවිතේ මේ දක්වාම උනත් මොහොකට කැමැත්තක් ඇති වුණොත් ඒක ලබා ගන්නකම්ම නොසන්සුන් ගතියක් තියෙනවා. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ අපේ හිත තුලත් මේ වැරදි ආකාරයේ ඇති වෙන මේ හැඟීම දුරු කරන්න පුළුවන් ඒ නැති කරලා දාන්න පුළුවන්කමක් තියෙනවා මෙවැරි කාමච්ඡන්දය නෙවෙයි කුසලයට කනත් ඇති කරගත්තොත් කුසල ඡන්දය එහෙනම් ඒකේ නිකන් ඇති වෙන්නේ අපේ හිත තුල ඉබේ ඇති වෙන්නේ නැහැ එහෙනම් මේ විතක්කය කියන කාම මේ කාම මේ විතක්කාදී අකුසල විතක්කයන් නැති කළා දාන්න පුළුවන්කමක් තියෙනවා අපේ මේ දේවල් නිසා අපේ හිත තුළ අපිට විඳින්න වෙන ආදීනව ගැන හොඳට මානසිකාරය කරොත් ඒකෙන් තමයි පළවෙනි කාරණේ සඳහන් වෙලා තියෙන්නේ සීල වශයෙන් සංවර වීම. ඉන්ද්‍රිය සංවර මට්ටමේ සංවර වීම. ඒ කියන්නේ අපි සංසාර ජීවිතය ඉවසවන්නේ ඇස කන නාසය දිව ශරීර ඉන්ද්‍රියන් තුලින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ඉවසුවා. ඉතින් නොයසන් නොයසුවා නම් අපි සංසාර ජීවිතේ නොයසුවා නම් මේ දේවල් කොච්චරනම් අපිට සැනසීමක්ද ඒ නිසා මේ ඉවසන ගතියක් තියෙනවා මේ දේවල් වලට කැමැත්ත ඉපදලා තියෙන නිසා එහෙනම් කැමැත්ත මේ දේවල් වලට කැමැත්ත නැති කරගන්න අපිට කරන්න තියෙන පින්වත්නි අපේ මේ හිත තුළ උපදින මේ මේ විතක්ක ආදී වල තියෙන ආදීන ස්වභාවය හොඳට මානසික කාර්යය කරන්න ඕනේ. ඉන්ද්‍රිය අසංවර භාවයේ තියෙන විපාක හොඳට මෙනෙහි කරගන්න ඕනේ. සතර අපාය ඉපදෙන්න වෙන ස්වභාවය ආදී අනන්ත දුක් විඳින සිද්ධ වෙන ස්වභාවය හොඳට මානසිකාරය කරගන්න ඕනේ. ඒ වගේම ඉන්ද්‍රිය සංවරභාවය ඇති කරගත්තොත් ලැබෙනා වූ ආනිසංසය පින්වත්නි හොඳට මෙනෙහි කරගන්න ඕනේ. එහෙම මෙනෙහි කිරීම තුළ අපේ හිත තුළ පින්වත්නි ඉන්ද්‍රිය සංවරභාවයට කැමැත්ත ඇති වෙනවා. අර ආදීනව සහ ආනිසංස මෙනෙහි කරපුවාම ඉන්ද්‍රිය සංවර අදිෂ්ඨානය කරගන්න ඕනේ කියන කැමැත්ත ඇති වෙනවා. ඒ කැමැත්ත ඇති වුනහම අපිට පුළුවන්කමක් තියෙනවා පින්නත්නේ ඉන්ද්‍රිය සංවරභාවය හිත තුළ පිහිටුවා ගන්න. එහෙම නොවුනොත් සිද්ධ වෙන්නේ පින්නත්නේ අසංවර භාව නිසා හිත ඇතුළට අකුසල ධර්මයන් එන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා උදාහරණයක් හැටියට පින්නත් සඳහන් කරොත් අපේ අපේ ගෙදර ඉන්න නිවසේ ඉන්නකොට සර්පෙක් හරි ගෙදරට එනකොට අපි බලන් ඉන්නේ නැහනේ. ඒ සර්පයා ඉක්මනට එලවලා දාන්නවා. ඒ වගේ මේ ප්‍රාතිමෝක්ෂ සංග්‍රහදී සීලයට බොහෝ කාලයක් නොපවතින හේතුවක් වෙනවා කියලා සඳහන් වෙනවා මේ ඉන්ද්‍රිය අසංවරභාවය. එහෙනම් ඉන්ද්‍රිය සංවරභාවය හිත තුළ ඇති කරගන්නවා නම් පාතිමෝක්ඛ සංවරාදී සීලයට හේතු වෙනවායි කියනවා. සීලය බොහෝ කාලයක් පවතින හේතුවක් කියනවා. ඉතින් මේ පින්නත් අය අහලා ඇති ඉන්දිය සංවරභාවය හිටපු තෙරුන් වහන්සේලා ගැන සඳහන් වෙලා තියෙනවා අට කතාව අත් කතාව තුල චිත්තගුප්ත මහරහතන් වහන්සේ ආදී තෙරුන් වහන්සේලා ඉන්දිය සංවරභාවය අරිෂ්ඨානය කරගෙන හිටියා. උන්වහන්සේ මේ කරුණුලෙන කියන ආරණ්‍ය සේනාසනේ වැඩ ඉන කාලේ මේ ස්වාමීන් වහන්සේලා සේනාසන චාරිකාව වැඩම කරා මේ සේනාසනේ නරඹන්න. මේ සේනාසනේ තිබුණලු සත්බුදුරජාණන් වහන්සේලාගේ අභිනිෂ්ක්‍රමණය නිරූපණය කරලා ඒ චිත්‍ර තිබුණලු. ඒ සේනාසනේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා මේක දැකලා අර ඒ චිත්තගත මහ ඒ තෙරුන් වහන්සේට සඳහන් කරනවා බොහෝම ලස්සන චිත්‍ර තියෙනවානේ කියලා. මේ ස්වාමීන් වහන්සේ කියන අර ස්වාමීන් වහන්සේලාට ඇවැත්නි මම මේ මෙතර 60 වසක්, ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේ වස් කාල 60ක් මේක ගත කරා. නමුත් මේක දැකලා නැහැ. ඒ තරම් ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගෙන තිබිලා තියෙනවා මේ චිත්තගුත්ත මහරහතන් වහන්සේ. ඉතින් මේ විදිහට පින්නවත් ඉන්ද්‍රිය සංවරභාවයේ ඉන්න ඕනේ. ඉතින් ඉන්ද්‍රිය සංවරභාවයේ ඇති කරගත්තාම අපිට පුළුවන්කමක් තියෙනවා හිත තුල අර අකුසල ධර්මයට ඉඩ නොදී කටයුතු කරන්න ඒ මට්ටමින් සීල මට්ටමින් සංවර මට්ටමින් ඉන්ද්‍රිය සංවර මට්ටමින් මේ අකුසලය නොයසන විදියට හිත තුළ සකස් කරගන්න ඕනේ. ඒව ඉවසන්නේ නැතුව ඒ දේවල් වලින් හිත ගැලවෙන මට්ටමට සංවර කරගන්න ඕනේ. නිසා නාදිවාසේති කියන විදිහට ඒවා නොයසන විදියට හිත සකස් කරගන්න ආකාරයයි පළවෙනි මේ කාරණේ තථාගතයන් වහන්සේ මේ පළවෙනි පියවරක් හැටියට දේශනා කළා. තියෙන්නේ. ඔව් කටියට ගැටලුවක් ඇති වෙයි කියලා මට හිතෙනවා. මොකද මේ නොවිවසීම කියන්නේ දැන් අපි හැම වෙලෙම ධර්මයේ සඳහන් වෙන ඉවසන් ඉවසන් ඉවසන් කියලා. නේද? මේකෙදි කියනවා ඉවසන් දෙපා ඉවසන් දෙපා කියලා. එතකොට මොකක්ද මේකේ වෙනස දැන්? දැන් සබ්බාද සූත්‍රය එහෙම තියෙන්නේ අදිවාසනා පහතබ්බා කියලා. මේක දැන් මේ කියනවා නාදිවාසයති කියලා. ඉවසන් දෙපා කියලා. එතකොට එහෙම ගැටලුවක් එන්න පුළුවන් හින්දා දැන් අපි හිතමුකෝ කවුරු හරි ඇවිල්ලා අපේ ගෙදරට ඇවිල්ලා හරියට කරදර කරනවා. හරි. අපි ඉතින් ඉවසගෙන ඉන්නවා. ඉවසගෙන හිටියොත් මේ කරදරේ ගොඩක් වැඩි වෙනවා. අන්න එතකොට අපිට කවුරු හරි කියනවා ඔයාලා ඔච්චර ඉවසන්න යන්න එපා. මොකද ওই ඉවසීමෙන් සිද්ධ වෙන්නේ මේ වෙලාවේ ඉවසගෙන හිටියට පස්සේ ඒකෙන් ලොකු හානියක් සිද්ධ වෙන කියලා යහපත් කෙනෙක් දෙනවා ඉවසන්න එපා. එන එක ඉවසන්න එපා අඩුම ගානේ. නේද? එන්න දෙන්න එපා. එන එක ඉවසගෙන ඉන්න එපා. බැනලා හරි මොන හරි කරලා එළවලා දාන්න මොකද ඇතුළට આવොත් ගැටලුවක් ඇති කරනවා කියලා. අන්න එහෙම එකක් තමයි මේකේ තියෙන්නේ. නේද? ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් අපේ ඇහ කන නාසය දිව ශරීරයෙන් ඇතුළට එනකොට අපි ඒක වළක්වන්න නැතුව ඔහේ එන්න ඇහැලා හිටියොත් අන්න ඒකට මේ යොසීම කියන්නේ එතන. හරිද? කැමැත්තින්ද ඔහේ එන්න ඇල්ලන එක දැන් එන්න දෙන්න එපා කියලා මේ කියන්නේ. ඉන්ද්‍රිය සංවරය කියන්නේ එකයි එන්න දෙන්න එපා කියලා. මේ දැන් අපි යම් කිසි තැනකදී යම් රූපයක් දැකලා සියුම් සතුටක් මට ඇති වෙනකොට මම ඒ වෙලාවේ ඔහේ කමන්නේ කියලා ඒකට එන්දැරලා ඉවසලා හිටපු හිටියොත් වෙන්නේ නැවතරක දිහා බලනවා ආය සතුට වෙනවා ආය බලනවා ආය සතුට වෙනවා ආය බලනවා ආය සතුට අන්තිමට මොකද වෙන්නේ නැතුව බැරි තත්ත්වෙටපත් වෙනවා ඒක තුළ බැඳීමක් ඇති වෙනවා ඉතින් ඒකද ඉවසන් දෙපා කියන එක එතන වචනේ තේරුම ඉන්දියන් වලින් අතුලට එන්න දෙන්න එපා කියන එක තමයි ඒ ඉවසන්න එපා කියලා කියන්නේ. හරියට අර වගේ අර නරක මනසෙක ගෙදෙට්ට යනකොට ඉවසුවොත් එහෙම ගෙදෙට්ට හානියක් කරනවා වගේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇතුළට ආපුවාම ඒවා අපිට ලොකු හානියක් සිද්ධ කරනවා. ඒකෙන්ද ඒවට ඒවා ඉවසන්න එපා කියලා මේ සඳහන් කරලා තියෙනවා. හොඳයි. ඒ පිළිබඳ ප්‍රායෝගික වැඩ පිළිවෙලක් අපි සකස් කරගන්න ඕනේ. සකස් කරගෙන බලන්න ඕනේ. ඉන්ද්‍රිය අසංවර වාසය කරන හැම වෙලාවක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රමාදී විහරණයෙන් වාසය කරනවා කියලා. මොකද අපි සසර මේ මෙච්චර දුක් විඳින තත්ත්වයටපත් උනේ ඔය එක එක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් දැකලා ඒවා හමුවේ නොයේකුත් ආසාවන් උපදවාගෙන ඒ ඇති වෙනකොට ඒ ඒ සතුට ඇති වෙනකොට දැක්කපමණින් ඒවා එහි නැවත නැවත නැවත නැවත යෙදිච්ච හින්දා තමයි ඒවා අපිට නැතිව බැරි තත්ත්වයකට පත් උනේ සසරම සිද්ධ වෙන්නේ ඒක. සංසාර ජීවිතයම සිද්ධ වෙන්නේ ඒ වගේ වැඩ පිළිවෙලා. හොඳයි. යම් විදිහකින් මේ ඉන්ද්‍රියන් වල සීමාව ඉවර කරගන්න බැරි වුණොත් ඒ කියන්නේ ඉන්ද්‍රියන් වල සීමාව ඉක්මවා ගිහිල්ලා යම් දෙයක් මගේ හිතේ ඇනුණා කියලා හිතන්න. ඒ වගේම තමයි අතීතයේ මට උපාදානය වෙලා තියෙන දෙයක්. මේ වගේ දේවල් වලට ගත යුතු පිළියම වශයෙන් දෙවෙනි පියවරේදී සඳහන් කරලා තියෙනවා පජහති කියලා වචනයක්. ඒ කියන්නේ ඒ කියන්නේ මේ පජහති කියලා කියන්නේ මේක අයින් කරන්න. අයින් කරන්න කියලා මේකේ සහ මේ අවස්ථාවේදී මේ පජහති කියන වචනේත් එක්ක කොයි විදිහටද කෙලෙස් ධර්මයන් ප්‍රහාණය වීම කියන එක අර්ථ දක්ව ගන්න පුළුවන් වෙන්නේ කොයි මට්ටමකින්ද පජහති කියන එක නවතින්නේ කියන එක ගැන අපි පොඩි සාරණාංශයෙන් විස්තර විමසමු. ඔව් පින්වත්නි දෙවැනි කාරණේ හැටියට පජහති කියන කාරණය ඊළඟ අවස්ථාව දැන් නාදිවාසිත කියන මට්ටමින් සංවරලා ඉන්නකොට බොහෝ විට අපහසුයි. දන්නේම නැතුව බොහෝ වෙලාවට ඇතුළට අකුසල එන ස්වභාවයක් තියෙනවා. දැන් දන්නේම නැතුව ඇතුළට අකුසලයේ ආපුවාම ආවා කියලා දැනගන්න ඕන. ඉතින් ආවා කියලා නිකන් දැනෙන්නේ නැහැ. ඇතුළට ආපු ගමන් මේක දුරු කරන්න ඕනේ, මේක නැති කරලා දාන්න ඕනේ කියලා ඇතුළාන්තයෙන් එන්න ඕනේ හැඟීමක්. මේක අතහැරලා දාන්න ඕනේ. ඉතින් එහෙම එන්නේ නැත්තම් හැඟීමක් එන්නේ නැත්තම් ඔහේ ඉන්නවා. ඒ ඇති වුණ අකුසලයට ඉඩ දීලා ඔහේ ඉන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ දෙවෙනි කාරණයෙන් තථාගතයන් වහන්සේගේ මේ මේ පජ නාදිවාසයට පජහති කියන මට්ටමේ අතහැරලා දාන්න තථාගතයන් වහන්සේ දේශනා කරන මේක නැති කළා දාන්න අතහැරලා දාන්න කියලා සඳහන් කරලා තියෙන්නේ මේ හිත තුල මේ හටගන්න මේ අකුසලයේගේ ආදීනව ස්වභාවය ඒ අවස්ථාවේදී තේරුම් මේ හිතට තේරුම් කරවන්න ඕනේ. නැත්තම් ඔහේ ඉන්නවා හිත හිත ඔහේ ඉන්නවා සංසාරෙත් උනේ ඒකනේ සංසාරේ බොහෝ දුක් විඳ සිද්ධුනේ අපි බොහෝ විට සංසාරේ සීලය ආරක්ෂා කරගත්තා ඉන්ද්‍රිය සංවරය පවා ඇති කරගත්තා. නමුත් අතුලාන්තයේට එන අකුසලයේ ඔහේ ඉවසා දරාගෙන හිටියා. ඉතින් දේශකාරී ස්වභාවයන් ආපුවාම, කාමාදී විතරකයන් ආපුවාම අපි කරන්නේ ඔහේ ඉන්න එක. සමහරක් විට මහා ලාභයක් ලැබුණා බව කියලා හිතෙනවා. මහා ලාභයක් ලැබුණේ. මේ මේක මොනතරම් සැනසීමක්ද? එහෙම හිතෙන්නේ. ඉතින් එහෙම හිතෙන්නකොට ඒක අකුසලයක් කියලා අපේ හිතට දැනෙන්න ඕනේ. මේක අයින් කරගන්න කියලා දැනෙන්න නම් නිකම්ම දැනෙන්නේ නැහැ. ඒ පජහති කියන මට්ටමින් නැති කරගත් දුරු කරගන්න බැරි වුණා බැරි වුණා නේද කියලා ඒකෙත් ආදීනව මෙනෙහි කරන්න ඕනේ ආනිසංසය මෙනෙහි කරන්න ඕනේ ඒ මට්ටමනොත් ආදීනව හොඳට අපිට මෙනෙහි කරගන්න පුළුවන්කමක් තියෙනවා ඉතින් එහෙම අතහැරලා දාගත්තේ නැති එකේ ආදීනව පින්නාති හොඳට කල්පනා කරන්න ඕනේ ආනිසංසයත් මම අතහැරලා දාගත්තා නම් ඇතුළාන්තයට එනකොටම අතහැරලා දැම්මා නම් ඒකට එන්න නොදී පළපදියම් වෙන්න නොදී දුරු කරලා දැම්මනම් මට කොච්චර සැනසීමක්ද කියලා පින්නාදී කල්පනා කරන්න ඕනේ. එහෙම එහෙම හිතන්නේ නැති වුණොත් සිද්ධ වෙන්නේ පින්නාදී හිතට ඔහේ අකුසලයට ගොඩ ගැහෙන්න දීලා ඉන්න සිද්ධ වෙන එක. මේක මහත් වූ ආධිනයක්. ඉතින් මේ මට්ටමින් මේ පියවරට අනුව ආධින හොඳට කල්පනා කරලා තිබුණොත් ඇතුලාන්තයට ආපු ගමන් ඒ අකුසලය දුරු කරලා දාන්න නැති කරලා දාන්න උත්සාහ කරනවා. උත්සාහයක් යෙදෙනවා හිතෙන්. එහෙම නැති වුණොත් එදෙන්නේ නැහැ. නිසා අපිට කරගන්න තියෙන පින්නාතේ දෙවෙනි පියවරේදී හොඳට පින්නාදී ආදීනම හොඳට ප්‍රකට කරගන්න ඕනේ. ආදීන හොඳට ප්‍රකට කරගන්න ඕනේ. ඒ වගේම ආනිසංශය ගැනත් හොඳට කල්පනා කරගන්න ඕනේ. ආනිසංශය ගැන හොඳට කල්පනා කරපුවාම ආදීන ගැන හොඳට කල්පනා කරපුවාම ඒකෙන් අයින් වෙන විදිහට දුර වෙන විදිහට හිත තුළ හැඟීම් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැතුව ඉබේ ඇති වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන ආධිනව ගැන මෙහි කරගන්න හොඳ සූත දේශනාවක්. ගෞරවනීය ලොකු සාන්නාංශෙත් නිතර පින්නත් අයද මතක් කරලා ඇති ආදිත පරයය කියලා සූත දේශනාවක් තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ රත් වෙච්ච යකඩයක් අරගෙන ඇහැ පිරිමැද ගන්න කියනවා. ආත්පස ඇවිලෙන යකඩයක් අරගෙන ඇස පිරිමැද ගන්න කියනවා. ඒක ඒක හොඳයි කියනවා. ඒක හොඳයි කියනවා. ඇසෙන් රූප බලලා ඒ රූප ආස්වාදයට බැඳෙන්නේ බැඳෙනවා බැඳෙන එකට වඩා ඒක හොඳයිලු. ඒ කියන්නේ නිමිති අනුනිමිති ආදි වශයෙන් මේක හොඳයි ආදි වශයෙන් ඒවට බැඳෙනවට වැඩිය අරක හොඳයිලු. ඇයි තථාගතයන් වහන්සේ සඳහන් කරලා තියෙනවා දේශනාව තුළම කර්ම විඥානය සකස් වෙනවා කියනවා. කර්මය සකස් වෙනවා. ඒ නිසා තථාගතයන් දේශනා කරනවා පින්වත්නි ගති දෙකයි කියනවා. එහෙම වුණොත් ගති දෙකයි එක්කෝ තිරිසන් ලෝකේ එක්කෝ නිරේ බලන්න මේ പ്രേත විශේෂවත් නෙවෙයි සඳහන් කරලා තියෙන්නේ එක්කෝ ගති දෙකයි නිරේ නැත්තම් പ്രേත ලෝකේ එච්චර භයානකමක් තියෙනවා අපි ඇලෙන රූපවල එච්චර භයානකමක් තියෙනවා හැබැයි තථාගතයන් වහන්සේ සඳහන් කරලා තියෙන එක වරදවා ගන්න එපා ඒ සමේ කලුරිය කරොත් ඒ කියන්නේ රූපයකට, ශබ්දයකට බැඳිලා ඉන්න වෙලාවේ ඒ කාලේ මරණයටපත් වුණොත් මොකද සිද්ධ වෙන්නේ? අපාය ඉපදෙන්න වෙනවා. බොහෝ කොට අපාය ඉපදෙන්න වෙලා දුක් විඳින්න සිද්ධ වෙනවා. ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ අපරාධේ තථාගතයන් අවසන් සඳහන් කරන මේ කාරණයන් වල මේ වගේ මහණෙනි මේ වගේ ආධිනයක් තියෙන නිසායි මම දේශනා කරන්න කියනවා. මේ වගේ ආධිනයක් තියෙන නිසායි මම දේශනා කරන්න කියනවා. ඒ නිසා කල්පනා කරන්න ඕනේ. නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී දේව වස්තුන් වලට නැත්තම් ගැටීමෙන් ඇලිලා ඉඳලා මරණයටපත් වුණොත් මහත් වූ භයානකමක් තියෙනවා පිළිබඳව. නිසා මේ දේවල් වලට ඇතුළට එන්න නොදී ආරක්ෂා කරගන්න ඕන හිත. මේ පින්නත් අයට මේ දැනගන්න වර්තමානයේ සිදෙන කතාවක් පින්නත් අයට සඳහන් කරන්න කොච්චර භයානකද කියලා. ලොකු සංස බොහෝ කොට සීල මට්ටමින් සංවර වෙනවා. සීල මට්ටමින් සංවර වෙනවා. පොහෙට සීල් සමාදන් වෙනවා. අම්මලා තාත්තලා පවා. ඒ වගේම භාවනාදී කුසල ධර්මයක් බොහෝ කොට පුරුදු කරගන්නවා. හැබැයි ඒ භාවනා පුරුදු කරගත්තට හිතේ අකුසලයේ තියාගෙන ඉන්න ඔහේ ඉන්නවා. සමහර දරුවන්ට මුණුබුරන්ට ඇලීම ඇති කරගත්තොත් හරි භයානකයි. මේ ගිය අවුරුද්දේ පින්නාති අහන්න ලැබුණ එක කතාවක් පින්නාත් අයට මතක් කරන්න කොච්චර භයානකද කියලා. ඒක අම්මා කෙනෙක් සඳහන් කරන්නට යෙදුණා පින්නාත් මේ අම්මට අවුරුදු 80යි. අම්මට අවුරුදු 80යි දරුවට මේ ඒ පුතාට අවුරුදු 65ක් පමණ. ඒ වගේම තවත් ඒ වගේම අම්මා කෙනෙකුට අවුරුදු 80යි. ඒ දුවට අවුරුදු 60 ගාණක්. ඉතින් මේ දුව අම්මට කලින් මැරුණා. මේ 80 ගාණ වෙච්ච අම්මා දුවගේ මලගෙදර ආවා. මලගෙදර ඇවිල්ලා අඬලා අඬලා උසම උඩට ඇද්දයි කියනවා. උසම උඩට ඇද්දයි කියනවා. ආපහු ආපහු හෙලා ගන්න බැරි වුණා. බලන්න අවුරුදු 60 ගාණක් තමන්ගේ දරුවා දැකලත් බලන්න මේ ඒ ඒකට තියෙන ඒ ආසාව දරුවට තියෙන සෙනෙහස නැති කරගන්න බැරුණා. ඒක අකුසලයක්. බොහෝ කොට මේක තේරෙන්නේ නැහැ. ඉතින් බලන්න මේ අම්මා හැම බොහෝ කොට සිල් සමාදන් වුණා. භාවනාවත් කරන්න ඇති. හැබැයි සමහරක් මේ මේ අකුසලයට ඉඩ දීලා ඔහි ඉන්නවා. සමහරක් විට ලොකු සාන්නාසේ ඔය භාවනා වැඩසටහන් වල සාකච්ඡා කරන මරණානුස්සතිය ආදී කමඨාන් දීපුවාම බොහෝ අය සඳහන් කරන දෙයක් තමයි ওই මරණය ගන්න කියලා පොඩි මේ මුණුබුරන්ගේ දරුවන්ගේ කැමති නැහැ. අම්මගේ, තමගේ ස්වාමියාගේ එහෙම ගන්න පුළුවන්. හැබැයි දරුවන්ගේ මුණුබුරන්ගේ ඒ ශරීර අරගෙන මරණ මරණ අවස්ථාව මෙනෙහි කරන්න හරිය කැමති නැහැ. ඉතින් මේ දේවල් පින්නාද අකුසල්. ඉතින් මේ දේවල් නැති කරගන්න දුරු කරගන්න අපි හිත තුළ ඒ ආදී මේ ඒ භාවනා මට්ටමින් පින්වත්නි සංවර වෙන්න ඕනේ අතහැලා දාගන්න ඕනේ මරණ සුති ආදී කමඨාන් හොඳට පුරුදු කරලා සතර කමඨාන් ආදී දේවල් පුරුදු කරලා ඒ ඇති ඇති වෙන අකුසලය ඒ තණ්හාදී අකුසලය, ඇලීමාදී අකුසලය දුරු කරගන්න පින්වත්නි මහා වීරයක් ගන්න ඕන උත්සාහයක දෙන්න ඕනේ. ඉතින් ඒකයි තථාගතයන් වහන්සේ මේ කාරණා පහකටම දේශනා කරලා තියෙන්නේ. ඉතින් දෙවෙනි කාරණය පජහති කියන මට්ටම අතහැරලා දාන්න කියලා ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඔව් ඒකවල හරියට නිකන් මේ වගේ මේ දැන් අපි හිතමු අපිට තියෙනවා දැන් මේක අපි විග්‍රහ කරගන්න ඕන හොඳට තව දුරටත් මොකද්ද මේ කිව්ව වටිනා කාරණාව කියලා. අපිට අපිට තියෙනවා යම්කිසි මේ ආයතනයක් තියෙනවා කියලා හිතන්න. Tamanට ආයතනයක් තියෙනවා. මේ ආයතනයට අපි කියලා තියෙනවා හඳුනගෙන තියෙනවා මම මේ ආයතනයේ හොරු ඉන්නවා කියලා. හරි. ආයතනයේ හොරු ඉන්නවා කියලා හඳුනගෙන තියෙනවා. ඒ වගේම තමයි මම මොකද කරේ? ඇතුළේ ඉන්න කට්ටිය දාන්නම්කෝ මම කොහොම හරි එළියට. ප්‍රශ්නේ තියෙන්නේ ඇතුළු වෙන්නේ නැහැ දාන්න දාන්න දාන්න දාන්න පිටින් කට්ටිය එනවා. දැන් මේ වැඩේ නවත්ත ගන්න හොරුන්ගෙන් නිදහස් වෙන්න මම මොනවද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම පිටින් වැටක් බඳිනවා. ඒ කියන්නේ මං ඔක්කොම ගේට්ටු ටිකට කියනවා කිසිම හොරෙකුට ඇතුළු වෙන්න දෙන්න එපා කියලා. හරි. ඊළඟට මොකද කරන්නේ? ඇතුළේ ඉන්න හොරු ටික එළියට දාන්න ඕනේ. මේක පිරිසිදු කරන්න නම්. හොඳයි එහෙම එපා කියලා මුර දාගෙන ඉන්නකොට එක හොරෙක් හරි හදිස්සිය හරි ඇතුළු වුණොත් වහාම දැනුම් දෙන්න ඕන හොරෙක් ඇතුළු වුණා කියලා. නේද? අලුත් එකෙක් ඇතුළු වුණා කියලා. ඒ වගේ අපි මේ ගන්න උත්සාහය අර ඉන්දිය සංවරයෙන් කරේ මොකද්ද? වැට බැඳලා තිබ්බා එක හොරෙකුටවත් ඇතුළට එන්න දෙන්නේ නැතුව. යම් හේකින් ඇතුළට ආව කවුරු සංඥාවක් දෙන්න ඕනේ එකෙක් ඇතුළට පැන්නා කියලා. ඒ වගේ අපේ හිතත් අපිට ඒ රිදුම් සහගත අකුසලයන් අපි සැපයි කියලා අරගෙන මේ හිත ඇතුලේ පළපදියම් වුණොත් යම් විදිහකින් ඉන්ද්‍රිය සංවරය අභිභවා ගිහිල්ලා අපිට හැම වෙලෙම අදහසක් එන්න ඕනේ මේක අයින් කරන්න ඕනේ මේක අයින් කරන්න ඕනේ මේක අයින් කරන්න ඕනේ මේක ඉවත් කරන්න ඕනේ කියලා. අන්නේ අදහස આવොත් නේද ඉවත් කරන්නේ? නේද ඒක ආවේ නැත්නම් ඉවත් කරයිද? නෑ දැනට තියෙන තත්ත්වය තමයි එනකම් බලාගෙන ඉන්නේ. නේද? හිතට බැඳීම් ඇති වෙන දේවල් එනකම් බලාගෙන ඉන්නවා. එහෙනම් ඒ තියෙන ඒවා අයින් කරන්න ඕන අයින් කරන්න ඕන අයින් කරන්න ඕන කියලා ලොකු අදහසක් අපිට එන්න ඕන ඒ එහෙම වුණොත් තමයි මේක සිද්ධ වෙන්නේ අලුතෙන් ඇතුළට එන ඒවා වගේම ඇතුළේ තියෙන ඒවා මෙතන පජහති කියලා කියන්නේ ආය යටපත් කරගන්න නැති කරගන්න ඒක ඇත්තටම විස්කම්බන ප්‍රහාණය කියන මට්ටමයි එන්නේ නැවත ඇති වෙන්න පුළුවන්කමකුත් තියෙනවා ඔය මට්ටමේදී නැවත ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ මට්ටමටවත් අඩුම ගන්න. ඕකේ දැන් ඇත්තටම අපේ තියෙන අකුසලයන් අලුතෙන් එන ඒවා ඇතුළට එන්න දෙන්නේ නැතුව තියෙන ඒවා අයින් කර කර අයින් කර කර අයින් කර ගියොත් ඉස්සෙල්ලාම අපිවපත් වෙන්නේ මොන මට්ටමටද? නේද? කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන වයින් වෙනකොට ධ්‍යාන මට්ටමකට යනවා. අන්නේ ධ්‍යාන මට්ටම තමයි විස්කම්මන ප්‍රහාණය කියලා සඳහන් කරන්නේ. එතකොට ආදීනව ආනිසංස මෙනෙහි කරන්න කියලා කියන්නේ මේ ඔය කියන தත්තරපත් වීමේ ආනිසංසත් එහෙමපත් නොවීමේ හැම වෙලේම දුක් විඳින දුක් විඳින එකේ ආදීනවත් ගැන තමයි ඒ ආදීනව ආනිසංස මෙනෙහි කරන්න කියලා කියන්නේ. හොඳයි. තුන්වෙනි කාරණාව විදිහට තියෙන කාරණාව ගැනත් අපි පොඩි හඳුනගෙන විමසලා ඊට පස්සේ විස්තර කරගමු. තුන්වෙනි කාරණේ හැටියට සදාගතයන් වහන්සේ මේ කමඨාන තුල සඳහන් කරලා තියෙන්නේ විනෝදේටි කියන කාරණය. දැන් අර පජහති මට්ටමින් අතහැරලා දුරු කරලා හිටියත් ඒ විනෝදේටි කියන මට්ටමින් සඳහන් කරලා තියෙන්නේ ඇතුළාන්තයේ අකුසලයේ නැගෙන ස්වභාවයක් තියෙනවා. සමහරක් විට පිටින් සංවරලා හිටියත් ඇතුළට එන අකුසලයේ නැති දුරු කර කර හිටියත් සංසාරේ පුරුදු කරන් තියෙනවා වැඩිපුර අපි අකුසල නිසා ඇතුළාන්තයෙන් පින්නත් නැගෙන ස්වභාවයක් තියෙනවා. ඇතුළාන්තයේ මේ වැඩෙන ගතියක් තියෙනවා. හරියට පිළිකාවක් වගේ මේ අර පිළිකාවක් හැදුනහම මේ පිළිකාව පුච්චන්න පුච්චන්න මොකද වෙන්නේ? සෛල ආපහු හට ගන්න ස්වභාවයක් තියෙනවා. ලිකා සෛල. ඒ වගේ අපේ සංසාර ජීවිතයේ සිද්ධ වුනේ මේ අකුසලයේ කියන දේ ඒ මට්ටමට පුරුදු කරේ නැහැ. මේ නැති කළා දාන්න පුහුණු කරේ නැහැ. විනෝදේති කියන මට්ටමෙන් අය දුර වෙන විදිහට අකුසලයේ පුහුණු කරගත්තේ නැහැ. ඒ නිසා අතුලාන්තයෙන් නැගෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අකුසල දහම් කියන ස්වභාවය හිත තුළ හට ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපි සිද්ධ කරගන්න ඕනේ මේ විනෝදේති කියන මට්ටමින් මේ දුරු කරගන්න අටකතාව තුළ සඳහන් වෙලා තියෙනවා හරියට මේ මේක දුරු කරලා දාන්න ඕනේ කොහොමද හරියට කුණු කූඩකින් කුණු අයින් කරනවා වගේ නෙවෙයි කුණු කූඩකින් කුණු අයින් කරනකොට අපි කොහොමද අයින් කරන්නේ සමහර කුණු ටික ඔය අයින් කරලා දානවා ඒකේ කුණු ස්වභාවයක් අඩිය රැඳෙන ස්වභාවයක් තියෙනවා ඒ වගේ නෙවෙයි එහෙම නෙවෙයි මේ අකුසලයේ කියන දේ විනෝදේති කියන මට්ටමින් අර කුණු සුට්ටක්වත් ඉතුරු නොවි අයින් කරනවා කියන හැඟීම අදිෂ්ඨානය මේ තුන්වෙනි පියවරේදී ඇති වෙන්න ඕනේ හිත තුළ. ඉතින් තුන්වෙනි පියවරේදී එහෙම ඇති වෙන්නත් කරගන්න ඕන පින්නත්නි. එහෙම නොකරගත්ත එකේ ආදීන හොඳට මානසිකාරය කරන්න ඕනේ. එහෙම කරගත්තා නම් විදර්ශනාදී කමඨාන් පුරුදු කරලා මෙච්චර කාල සංසාර ජීවිතේ නොයෙන්න තිබුණා. මේ මේ ජීවිතේ ජාති දුක විඳින්න උනානේ. ජරා දුක් ආදී ව්‍යාධි දුක් විඳින්න වෙනවා. මරණ දුක් විඳින්න වෙලා තියෙනවා. මේ උනේ අර විදිහට ගොඩ ගැහෙන්න දුන්නා. අර පිළිකාසයිල වගේ ගොඩ ගැහෙන්න දුන්නා. ඉතින් එහෙම නොවි ඉඳනම් කරගන්න තියෙන්නේ අර ආදින හොඳට පුහුණු කරගන්න ඕනේ. ඒ විනෝදේති කියන මට්ටමිනුත් ආදින හොඳට පුහුණු කරගන්න ඕනේ. ආනිසංශය හොඳට පුහුණු කරගත්තොත් තමයි මේ නිකන් ඉන්නේ නැතුව මේ අකුසලය ගොඩ ගැහෙන්න දෙන්නේ නැතුව අකුසලය නැති කරගන්නේ නම් අතුලාන්තයේ කැමැත්තක් ඌමනාවක් ඇති වෙන්නේ. ඔව්. එතකොට ඒ කියන්නේ දැන් අපි සැරෙන් සැරේ සැරෙන් සැරේ සැරෙන් සැරේ මේවා යටපත් කරගත්තට අපිට හැම වෙලෙම අදහසක් එන්න ඕනේ මේවා ආය කැපිලම යන්න අයින් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් මේ මේ මේ මේ අදහස් තිබ්බට මේකෙන් මං తాවකාලික යටපත් කරගන්නවා ආයෙ දැන් විස්කම්බන වශයෙන් අපි ඉස්සෙල්ලා කතා කරා විස්කම්බන වශයෙන් මේක සකස් කරගත්තොත් නැවත නැවත නැවත නැවත හැදෙනවා නැවත නැවත නැවත නැවත හැදෙනවා ඇයි එහෙම හැදෙන්නේ අපි ළඟ හැදෙන ස්වභාවය තියෙන හින්දා දැන් ටකරමක් තියෙන සද්ද නැහැ ටකරම් වහලක් තියෙන සද්ද නැහැ හැබැයි අපි දන්නවා මේ ටකරමේ වතුර වැටුණොත් සද්ද ඇහෙන ගතිය තියෙනවා නේද? එහෙනම් මං අන්න ඒ වගේ අනුසය වශයෙන් අපේ තියෙනවා කියලා කියන්නේ අනුසය කියලා කියන්නේ එතකොට නැවත හටගන්න ස්වභාවය තියෙනවා. මේ වෙලාවේ මම විස්කම්බන වශයෙන් යට කරගත්තා තමයි. හැබැයි නැවත හටගන්න ස්වභාවය තියෙනවා. එහෙනම් මම මොකද කරන්නේ? අර වහල වෙනස් කරන්න ඕනේ. නේද? ඒ වගේ මේකේ ශබ්ද ඇහෙන්නේ නැති වෙන්න නම් මේක අකරන් තියාගන්න බෑ. ඒ වගේ මොකද කරන්න ඕනේ? මේ හිතේ ආය නැවත කිසිදු අකුසලයක් ඇති වෙන්නේ නැති විදිහට කපලම දාන්න ඕනේ. එහෙම කපා දැමීමක් ධර්මයේ තියෙනවද නැද්ද? අකුසල සම්පූර්ණයෙන් ආය නෙවෙයි ආය කිසිම විදිහකින් අකුසලයක් ගොඩනගින්න නැති වෙන්න ඒ අකුසලය දැන් සෝවාන් ඵලය කියලා කියන්නේ එහෙම එකක්. ඒක කපලා දාන්න ඕනේ නැවත එවැනි අදහස් සිතුවිලි එන්නේ නැති වෙන්න. එතකොට එහෙම කපලා දැමීමක් තියෙන හින්දා අපිට සංඥාවක් තියෙනුන හැම වෙලේම මම මේක කපලා දානවා මම මේක අයින් කරලා දානවා මම මේක නැති කරලා දානවා කියලා සමුච්ඡේද ප්‍රහාණය පිළිබඳව අදහසක් අපේ තුල හැම වෙලේම අර ඒක කරගන්න ඕන කරගන්න ඕන කියලා කෙලෙස් ප්‍රහාණය කිරීමේ හැඟීමක් අපිට නිබඳව තියෙන්න ඕනේ. ওই තුන්වෙනි කාරණාව. ඒතර හතරවෙනි කාරණාවත් අපි විමසලා ඉමු. ඊට පස්සේ අපිට මේ පහම විමස ගත්තට පස්සේ මුංචි සමාලෝචනයක් කරගන්න පුළුවන් වෙයි. හතරවෙනි කාරණාව පිළිබඳ පොඩි හඳුනගෙන අපි විමසලා ඉමු. හතරවෙනි කාරණේ හැටියට මේ දේශනාව තුළ සඳහන් වෙන්නේ බ්‍යන්ති කරෝති දුරින්ම දුරු කළා දාන්නටි කියලා ඉතින් මේ හිත තුළ සකස් වෙන අකුසල දහම ඒ තරම් ප්‍රබලයි. මේ විතක්ක සංතාන කියලා සූත්‍ර දේශනාවක ගැනත් සඳහන් වෙලා තියෙනවා තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේක තුල සඳහන් වෙනවා කාරණා පහක් අකුසල දහම නැති කරගන්න. ඉතින් මේ දේශනාව තුලත් මේ විදිහට ප්‍රාණ සංඥාවකට ප්‍රාණ සංඥාවක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන ගිරිමානන්ද කියන සූත්‍ර දේශනාව තුලත් පහක් හැටියට අකුසලයේ දුරු කරගන්න හැටියට දේශනා කරලා තියෙන්නේ එච්චරම අකුසලයේ ප්‍රබල නිසා. ඉතින් මේ අකුසලයේ මේ තරම් ප්‍රබල නිසා තමයි සංසාරේ මෙච්චර කාලයක් එන්න සිද්ධ වුනේ. ඉතින් මේ ව්‍යාන්ති කරෝති කියන මට්ටමින් සංවර වෙන්න නම් ඒකටත් නිකම්ම වෙන්නේ නැහැ. නිකම්ම හිත තුළ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒකටත් කරන්න ඕනේ පින්වත්නි ආදීනව සහ ආනිසංශ හොඳට මෙනෙහි කරන්න ඕනේ. ආදීනව ආනිසංශ හොඳට ප්‍රබල කරන තරමට ඒ අකුසලය දුරු කරගන්න පුළුවන් හිතක් හිත තුළ ගොඩ නැගෙනවා. ඒ වගේ ආවේගයක් හිත තුළ ගොඩ නැගෙනවා. නැත්තම් ඔහේ ඉන්නවා පින්නන්නේ. ඔහේ ඉන්න සංසාරේ ඔහේ ඉන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම නොවි අකුසලයේ දුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා පින්නන්නේ. අර ආදීනව සහ ආනිසංස හොඳට මෙනෙහි කරගන්න. ඉතින් බ්‍යාන්ති කරෝත්‍ය කියන එක සඳහන් වෙනවා පින්නවත් නෙමෙයි. සමහරක් විට අපි ওই සත්තු එලවලා දානවා. ඔය ගවයෝ වගේ සත්තු කෙවිතක් අරන් මොකද කරන්නේ? එලවලා දානවා. මොකද වෙන්නේ? එලවලා දැම්මට ටික වෙලාවෙන් ආයෙ එනවා. ආයෙ එනවා. ඉතින් එහෙම එහෙම නෙවෙයි. එහෙම නොවි ආයෙ නොයෙන්දම එලවලා දානවා කියන හැඟීම ඇති කරගන්න ඕනේ මේ පියවරේදී. මේ හතරෙනි පියවර හැටියට ධ්‍යාන්ත කරෝති කියන මට්ටමින් සංවරභාවය ඇති කරගන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම සිද්ධ වෙන ආදීන හොඳට ප්‍රකට කරගන්නවා. ආනිසංශය හොඳට මෙනෙහි කරගන්න ඕනේ. ඒ ආදීන ආනිසංශ හැම වෙලෙම මෙනෙහි කරන්න ඕනේ කියන්නේ හැම වෙලෙම හිතේ තෙන්ද වැටෙන්න ඕනේ හින්දා. හරිද? දැන් මේක දැන් ඔය සත්‍යයලෝනවා කොහෙටද ආය නොවෙන්න මෙලවනවා කියන එක. එතකොට සක්කාය දිට්ඨිය කියන්නේ සතෙක් නම් සක්කාය දිට්ඨියයි නොවෙන්න මෙලවන්න ඕනේ. නේද? දැනට කාලයකට වැඩි කාලයකට අඩුයි. එතකොට විචිකිච්ඡාවත් එහෙමයි කාලෙන් කාලට කාලෙන් කාලට අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා එහෙම තියෙනවා. එහෙනම් මේවා දැන් පොය දවසේ ඇතුළත ඇතුළ නැත්නම් ඒ ධර්මයේ තුල රැඳිලා ඉන්න කාලේ මේ වගේ දේවල් වලින් අපිට අඩුවීමක් තියෙනවා. නේද? හොඳ යාළුවෝ ආශ්‍රය කරද්දී පාප මිත්‍රයෝ නැතුව කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරමින් ඉන්න දවස් කීපේ කොහේ හරි ගිහලා භාවනා කර කර ඉන්න දවස් කීපේ එහෙම මොකුත් නැහැ. නේද? හරියට එළවලු දාලා වගේ සද්ද නැතුව ඉන්නවා. නේද? නමුත් පසු කාලිනව ආයෙම හොඳට වැඩි වෙනවා. එතකොට අන්න එහෙම එලවලා දාන්න එලවලා දානවා කියන එක අන්න අර වගේ නැතුව මට අදහසක් තියෙනුනේ එහෙම එක එක කඩයිමක දක්වා ගියොත් මේක එක කඩයිමක් දක්වා අරගෙන ගියොත් මම මේ ආසන්නයටම ගිහිල්ලා ආපහු ආව ආයෙමට කරදරයි ආයෙසරයක් ඒක වෙන්න පුළුවන් නමුත් යම්කිසි කඩයිමකට මේක ගියොත් එහෙම එතනින් එහාට ආයෙ උපදින්නේ නැහැ ආයෙ උපදින්නේ නැහැ මොකක්ද මේ කඩයිම කෙලස් වල පළවෙනි කඩයිම තමයි සෝවාන් මාර්ගසිත ඒතර සෝවාන් මාර්ගසිත උපද්දවා ගත්තොත් මට එතනින් එහාට සක්කාය දිට්ඨිය සීලබ්බර පලාමාස විචිකිච්ඡා කියන ඒවා හටගන්නේ නැහැ. එතකොට එහෙම අරමුණක් ඒ විදිහට මම මේක ප්‍රහාණය කරන්න ඕනේ. සසර මම මේ අනන්තවත් වින්දා මේක නැවත නැවත ගොඩ ගැහි ගැහි ගොඩ ගැහි එනවා. ඒක නැවත ආය මේ ගොඩ නැගෙන්නේ නැති විදිහට මේක සකස් කරන්න ඕනේ. මේවා අයින් කරන්න ඕන ආයෙ එන්නේ නැති විදිහට අයින් කරන්න ඕන අයින් කරන්න ඕන කියලා ලොකු හැඟීමක් ලොකු චේතනාවක් තියෙන්න ඕනේ. එතකොට අපි කියනවා අන්න භ්‍යන්තිකාරෝති කියන මට්ටමට ප්‍රහාණ සංඥා වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ එයා එන කෙලෙස් ධර්මයන් හැම වෙලෙම උත්සාහ කරනවා. ආයෙ එන්නෙම නැත්තර පත් ගන්න. ඉතින් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී ඒ අදාළ සියලු දේ තුලින් ලබාගත හැකි පන්නර ලබාගත යුතු වෙනවා මේ කියන தත්තර පත් වෙන්න. හොඳයි. අන්තිම කාරණාව පිළිබඳව අපි පුරුෂයන්න්සෙන් විසර බලමු. අන්තිම අවසාන කාරණේ හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන අනභාවං ගමේති. අනභාවං ගමේති හැටියට සඳහන් කරන්නේ අභාවයටම පමුණවනවා. අය නොවන දැනටම පමුණවනවා කියලා. ඉතින් අපි හිරිහැර කරනෝනේ යම්කි සත්‍යයක්. මේ සත්‍යය මරලා දැම්මොත් අය අය එන්නේ. ඒ වගේ මේ අනුසය ස්වභාවයෙන් තියෙන අකුසලය අය නොවන මට්ටමටම මාර්ගඵල தත්ත්වයටම පත් කරගන්න බැරි වෙච්ච එකේ ආදීනෝ මෙනෙහි කරන්න ඕනේ. ඉතින් එහෙම සංසාරේ අපි ඕන තරම් හොඳට කුසලයේ වඩලා පුරුදු කරලා අහසින් පවා යන්න ඇතිනේ නේද? අය සඳහන් වෙන කතා තියෙන ඕනේ තරම් ස්වාමීන් වහන්සේන ඒ ගුරු ස්වාමීන් වහන්සේ ගෝර ස්වාමීන් වහන්සේ රුවන්වැලිසෑය වන්දනා කරන්ද සූදානම් වෙන වෙලාවක ගුරු ස්වාමීන් වහන්සේ සඳහන් කරා මල් නැහැ කියලා. පොඩි ස්වාමීන් වහන්සේ මේ මල් රැගෙන එන්න ඒ හිමාලයට ගිහිල්ලා මල් අරගෙන ඇවිල්ලා ඒ මල් දාගෙන ආපු මල්ල ඉවර වෙන්නේ නැහැ. ඒ තරම් බලයක් තිබුණා පොඩි සාමණේරහන්සේ. ගුරු සාමණේරහන්සේ රහත් වෙලා අරමුණු කරලා බැලුවා පොඩි සාමණේරහන්සේ අනාගතේ මොකක්ද වෙන්නේ දැනගත්තා. විදර්ශනාව පුරුදු කරගන්නේ නැති නිසා අනාගතේ ඒ ඇස්පේන් නැති කන ගෑණියෙන්ගෙන් බත් කන්න වෙනවා කියලා දැනගෙන මේ ඒ එහෙම යදෙව්වා විදර්ශනාවට නමුත් ඒ පොඩි සාමණේරහන්සේ එහෙම කරගන්න බැරි වුණා. ධානයේටම වසී වෙලා ඒ ඒ බලයටම රැවටිලා ඉඳලා ආසින් යනකොට එක ස්ත්‍රියක් දැකලා ඒ ධ්‍යාන පිරිහිලා විචේ කතාව පිළිබඳව දහම තුල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේ අපි සංසාරේ ඕන තරම් දිනු කරගෙන ඉන්න ඇති. හැබැයි පිරෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසායි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන අනභාවං ගමේන්ති කියන මට්ටමට පුහුණු කරගන්න කියලා අභාවයටම පමුණවන්න කියලා හිත තුළ සකස් වෙන මේ අකුසල දහම. ඉතින් මේ පහන සංඥාවක් හැටියට මේ කාරණා පහකට දේශනා කරාට මේ එකට අවසාන කාරණය දෙනකම් මෙනෙහි කරගත්තාම හොඳට ආධිනව සහ ආනිසංශය පින්වත්නි අපේට මේ එක කුසල හැඟීමකට එන්න පුළුවන් මම මේක නැති කරගන්නවා කියන ඒ අර්පණා උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් එහෙම උපදවා ගන්න එක පුදුමාකාර සැනසීමක් පින්වත්නි. සමාධියක් ඇති කරගන්න එක පුදුමාකාර සැනසීමක්. හැබැයි එතනින් එහාට ඒ මේ දහම තුල ලබන පල්ලෙහාම තියෙන සැනසීම තමයි ඒ ධ්‍යාන මට්ටම. එතන එහාට පින්නත්නේ නිර්වාණය කියන්නේ කොච්චර සැනසීමක්ද? ඒතකොට මේක අභාවයටම පමුණු එක කොච්චර සැනසීමක් ඇද්ද? අපිට දැනෙන්නේ නැහැ. ඒක හරියාකාරව විඳගන්නේ කවුද? රහතන් වහන්සේ. රහත් හිතක විරාග සංඥා, නිරෝධ සංඥා ආදී වශයෙන් තියෙන්නේ ඒ හැඟීම ඇති කරගන්න. ඉතින් ඒ විදිහට අපි පින්නන්නේ හිතන්න ඕනේ. මොනතරම් නිර්වාණය කියන්නේ කොච්චර සැනසීමක්ද? අපිට හිතෙන්නේ පින්නත් මේ විඳින එකමනේ මහා සෝයක් කියලා දැනෙන්නේ නේද? විඳින එක රස කෑමක් කන්න ලැබෙන එක, හොඳ පහසක් ලැබෙන එක මේ දැනෙන එකම මහා සැනසීමක් කියලා හිතෙන්නේ. හැබැයි නොදැනීමම නොදැනීමම සුවයක්. ඇයි දැන් ධ්‍යාන මට්ටමක සඳහන් වෙනවා මේ කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී නීවරණ ධර්මයන් යටපත් වෙලා. ඒ වගේම අර අරමුණ තුල ඒ විතක්ක ਵਿਚාර පිරිසුක ඒකාගතා කියන අරමුණ තුල ඉන්න ස්වභාවය තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒක පුදුමාකාර සුවයක් හැටියට දිව්‍ය ලෝකාදීත සුවයට වැඩිය සුවයක්ලු. කාමච්ඡන්දයෙන් අයින් වීම, ණය ණය බරි නිදහස් වුණා ආදි වශයෙන් උපමා දේශනා කරලා තියෙනවා මේ එකකට එක. ඉතින් කාල වේලා අනුව පින්වත්නි මේ කෙටියෙන් සාකච්ඡා කරගන්න ඕනේ මේ. ඉතින් මේ විදිහට කාමච්ඡන්දය අයින් වීමම හරියට ණය නිදහස් වුණා වගේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එදහම් බලන්න ඒක එච්චර සුවයක් නා. නිර්වාණය කොච්චර සුවයක් ඇද්ද? නිර්වාණය කියන්නේ අවේදිතික සුඛයක්. ඒ කියන්නේ නොවිඳිනා සුවයක්. අපිට හිතුණාට මේ දැනෙන එකම සුවයක් කියලා නොදැනීමමයි සුවය. මේ ප්‍රථම ධානය තුල සමවැදලා ඉන්නකොට කය දැනෙන්නේ නැති එකම කොච්චර සුවයක්ද? නේද? එහෙනම් අපිට මේ දැනෙන එකම සුවයක් කියලා දුනාට නොදැනීමමයි සුවය. අධික වේදනාවක් දැනෙලා ඉන්න වෙලාව අධික වේදනාවක් ගතිය එකක්මක් හිසේ රදයක් අධිකව දැනෙන වෙලාවක පින්නත් අය හිතනද කය දැනුන්නේ නැත්තම් ඒ වේදනාව දැනෙන වෙලාවේ කය දැනුනේ නැත්තම් කොච්චර සුවයක්ද නේද? එහෙනම් මේ කයේ දැනීම කියන්නේ දැනෙනවා කියන එකම මහා දුක්ඛක්. ඒ නිසා මේ දුක් පොදියෙන් ගැලවෙන එකමයි සුවය. ඉතින් නිර්වාණය ආදී දේවල් වල තියෙන සුවය මෙනෙහි කරන්න ඕනේ. ඒකයි ආනිසංස හැටියට මෙනෙහි කරන්න කියලා. මෙනෙහි කරන්න ඕනේ. නැත්තම් ඉබේ ඉබේ නිවන් දකින්න හිත තුළ එන්නේ නැහැ. ඉතින් අර නිර්වාණය කියන සුවය පිළිබඳ කල්පනා කරොත් පමණයි අර මේ අකුසලයෙන් අයින් වෙලා නිර්වාණය කියන මහත් වූ සැපය වෙනුවෙන් හිත හිත පෙරමෙන්නේ. ඉතින් ඒකටත් නිවන් දැක්කේ නැති එකේ මෙච්චර කාලයක් ආදින හොඳට මෙනෙහි කරගන්න ඕනේ. ඒ වගේම නිර්වාණය කියන සැනසීම ලබා ගත්තොත් ඒකෙන් ලැබෙන මහත් වූ සෝය පිළිබඳ හොඳට හිත මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරලා හැඟීම උපදවා ගන්න ඕනේ. එහෙම නොකරන තාක් ඉබේ ඉබේ ඇති වෙන්නේ නැහැ. හොඳයි. මෙතන යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවා කියලා තේරෙන්න ඕනේ. ඒ කියන්නේ මේක උපදවාගත යුතු උපදවාගත යුතු හැඟීම් මේ වැඩේ කෙරෙන්න අවශ්‍ය කරන සැකිල්ල තමයි මේ හැදෙන්නේ. නිවන් දකින්නත් උපදවාගත යුතු හැඟීමක් තියෙනවා. අනිකුත් ඊට මෙහා තියෙන නොයෙකුත් අවස්ථාවලින් බේරෙන්නත් උපදවාගත යුතු හැඟීමක් තියෙනවා. ඒ ඒක හරියට නිකන් අර මේ හරියටම වැරදි තැන වැරදි තැන කවුරු හරි කෙනෙක් ග්‍රහණය කරගන්නවා වගේ ග්‍රහණය කරන මම මේ වැරද්ද හදා ගන්නවා මම මේ වැරද්ද හදා ගන්නවා කියලා ඒ වැරද්ද නිවැරදි කිරීම සඳහා එන හැඟීම වැරද්ද නිවැරදි කර ගැනීම සඳහා එන හැඟීම මේ වගේ මේ අකුසලයන්ට යට වෙලා ජීවත් වෙමින් හිටිය කෙනාට ඒ අකුසලයේ යට කරගන්න ඒ අකුසලේ නැති කරගන්න ඒ අකුසලය සම්පූර්ණයෙන් නැති කරගන්න අවශ්‍ය කරන සිතුවිලි එන්න ඕනේ අන්නේ එන ඒ විදිහට සිතුවිලි ආවනම් එයා ඒ ඒ අකුසලයන් අයින් කරගන්න වැඩ පිළිවෙල එයාගේ තුලින් උපදින්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි කරගත යුත්තේ. එතන එතනට හරියට අපි අවතීර්ණ වුණේ නැත්නම් අපිට මොකද වෙන්නේ? මේ ගොඩාක් කරුණු දැනගත්තට ඒව කොතෙන්ද යොදා ගන්න කියලා දන්නේ දන්නේ නැහැ. ගොඩාක් කරුණු දැනගත්තට අදාළ වෙලාවෙදී යෙදෙන්නේ නැහැ. ඒක නිසා මේක බොහොම වටිනා සූත්‍ර ධර්ම සාකච්ඡාවක්. මේ අපේ ජීවිතේට ගොඩාක් දේවල් එකතු කරගත යුතු තියෙනවා මේ සූත්‍ර ධර්මයෙන්. ඒකයි අපි මෙවැනි සූත්‍රයක් තෝරගන්නේ නැවත නැවත නැවත නැවත සාකච්ඡා කිරීම සඳහා. හොඳයි අද දවසේ අපිට අපිත් සමග සහසම්බන්ධ වුණා දුරන්තලාව ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන ගෞරවනීය ඉලගම අමිත ස්වාමීන් වහන්සේ අපි උන්වහන්සේ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු සුජීවත්ව වාසය කරන හැම දිනකටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ මේ පරිලෝකියත්තන්ට මේ තුන් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා විශේෂයෙන්ම ලෝකයට බිහි කරපු අම්මා තාත්තට නිවන් දකින්න මේ පින් හේතු වේවා ඒ වගේම ආචාර උපාධ්‍ය ආදී මේ චීවරය ලබා දුන්න සියලුම උත්තරයන් වහන්සේලාටද උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු ඒ වගේම අද දවසේ මේ වැඩසටහන තමගේ නිවසට අරගෙන එන්න වැඩ කටයුතු සිදු කරලා දුන්න මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්මය ශ්‍රවණය කරන මේ පින්වත් පිරිසට අපි හැමදෙනාම නිවසේ ඉඳලා ප්‍රාර්ථනා කරමු. ඒ අයගේ ප්‍රතිබල දායකත්වයෙන් හින්දා අද දවසේ මේ වැඩසටහන මේ විදිහට අපි සිදු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකෙන්ද අපි ප්‍රාර්ථනා කරමු සුජීවත්ව වාසය කරන හැමදෙනාටම දුක් නිරෝගී සුවය ලැබේවා. මේ පරිලෝකියයන්ට මේ පින් අනුමෝදන් වේවා. හැමදෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා මේ අත්යන් වෙනවා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ශාසනං තිරන් රක්ඛන්තු දේශනං තිරන් රක්ඛන්තු මං පරන්ති